ලක්දෙව් සදේශීය සේවාවනේ ලක්මහුන්ගේ පීරණාලයයි ලක්පුතුන්ගේ කිත්‍යක ශ්‍රාවයයි ලක්පුතුන්ගේ කිත්‍යක ශ්‍රාවයයි දැන් වේලාව පෙරවරු 10 පසු වී විනාඩි 4යි මේ සුවිශේෂී සේවය. සංගීත ශාස්ත්‍රය නව මගකට යොමු කළ අග්‍රගාමී ගායක සහ සංගීතඥ ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේව හිවත් වන්නකුවත් වඩුගේ දොන් එල්බර්ට් පෙරේරා ශූරින්ගේ අභාවය සිදුවන්නේ 2016 වසරේ අද වෙනි දිනක. එතුමන් වෙනුවෙන් සැකසූ විශේෂ වැඩසටහනේ ඇරඹුමයි මේ. අමරදේව හරිසර සැනසා ඔබේ නුවන් පහනින් 1927 දෙසැම්බර් 5 වෙනි දින මොරටුව කොරළවැල්ල ග්‍රාමයේදී එතුමා උපන්නා. අමෘතේ මහතාගේ පියා වන්නකුවත්ත වඩුගේ දොන් ජින්පරිස් මහතා බෞද්ධෙක්. බාලපු වඩුගේ මැගී බෙස්සියන් මෙන්ඩිස් මහත්මිය අමෘතේව මහතාගේ මෑණියන් වන අතර ඇය කතෝලික බැතිමතෙක්. අමෘතේ මහතා පවුලේ 6 වෙනි දරුවා. ඔහුගේ ගායන කුසලතා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දැනගත්තා. ඒ අනුව සතිපිරිත් දේශනාව අවසානයේ දොරකඩ අස්න ඔහුලවා කියෙව්වා. හඬේති මధుර සුරය අසා සිටි පල්ලියේ පියතුමා එතුමා ප්‍රමුඛ කැරොල් කණ්ඩායමක් සූදානම් කර ගම පුරා ගීතිකා ගැයීමට යොමු කළා. කුරුණවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදයේ බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. පාසලේ මුල් ගුරුතුමා හෙළහවුලේ මුල්පෙලේ සමාජිකයෙක්. ඔහු කුමාරතුංග මුනිදාස ශූරීන් හමුවීමට යන්නේ අමරදේවයන් කැටුව. එහිදී අමරදේවයන්ට කවි ගීත ගැයීමට සිදු වුණා. එම හමුවීම සමග කුමාරතුංගයන්ගේ ඇසුර ඔහුට නොගතව ලැබුණා. පඬිත් අමරදේවගේ වැඩිමල් සහෝදරයා වන WD චාල්ස් පෙරේරා වටුකාර්මිකෙක්. ඔහු ඉඩ ලැබුණ සෑම අවස්ථාවකම මරදානට පැමිණ සංගීතඥ එම්.ජී. පෙරේරා මහතාගෙන් සංගීතය හැදෑරුවා පාර්ශවෙන් කවි ගායනා තරඟෙන් පළමු ගෙනියා වීමත් සමග ගුවන් විදුලියට පැමිණීමට එතුමාට අවස්ථාව උදා වුණා. ගුවන් විදුලියෙන් එදා ඔහු කවි කිව්වා. අමරදේවයන් පළමු වරට නාට්‍යයකට සංගීතය සම්පාදනය කළේ මොරටු විද්‍යාලයේ අධ්‍යාපන ලබන කාලයේදී. ඒ කිරිහාමි නාට්‍යයට මොරටු විද්‍යාලයේ විදුහල්පති සමරවීර මහතා කලුතර විද්‍යාලයට යාමත් සමග කුඩා අමරදේවයන්ද එම පාසලට ඇතුළත් කරගත්තා. පසුව බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලයට ඇතුළත් වුණා. මේ කාලේ අශෝකමාලා නමින් චිත්‍රපටයක් ශාන්ති කලා නිකේතනාධිපති ශාන්ති කුමාර් මහතා ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා. එහි ගීත රචනා කළේ අමරදේව මහතාගේ මුල් පාසලේ ඩෙනිස්ට තෝමස් ප්‍රනාන්දු ගුරුතුමා. ඔහු තම ගෝලයා වෙන අමරදේව එම චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. ඒ අනුව අමරදේවයන්ට ජීවිතයේ පළමු වතාවට අංග සම්පූර්ණ වාදක මණ්ඩලයක් දැක ගැනීමට අවස්ථාව උදා වුණා. අමරදේවගේ වයලින් වාදන දක්ෂතා කෙරෙහි පැහැදුණු එම චිත්‍රපටයේ සංගීතයේ බහඩුව සිටි මොහමඩ් ගවුස් මාස්ටර් තම වාදක මණ්ඩලයේ ප්‍රධාන වයලින් ශිල්පියා ලෙස පාසල් යන අමරදේවයන් යොදාගත්තා. ඒ සමග ඔහුගේ පාසල් ගමන නිමා වුණා. කන්දෙන් පාවි කන්දෙන් පාවි ළඟට බසිනා රන්වන් රන්වන් මගේ රන් කිකිලි රන්වන් රන්වන් රන් කිකිලි රන්වන් රන්වන් රන් කිකිලි බින්දු බින්දු රන් කොමර මාරා ගෙල වට උමර ලතාවත කන්දෙන් පාවි කන්දෙන් පාවි ළඟට බසිනා රන්වන් රන්වන් මගේ රන් ටිකිලි රන්වන් රන්වන් රන් ටිකිලි රන්වන් රන්වන් රන් ටිකිලි ගුරු නැති මඟක ගොස් උගුලක වැටෙන දුපා කනුවර ගලද්දී තනි මඟ ඇදෙනු එපා සිරිකත් නැවූ සිරි නයන මකනු එපා පිරිවර සොයාමා තනිකර යන්න එපා කුන්ද සමන් සෙති සුවඳ හදා සංහිරු රැස් ඇති දෙරණ සිටින විට මන්දයි තවමත් මන්දයි තවමත් ළඟට නාවේ රන්වන් රන්වන් මගේ රන් ටිකිලි රන්වන් රන්වන් රන් ටිකිලි රන්වන් රන්වන් රන් ටිකිලි කුඳ සමන් පෙති සුමද කලා සන්දිරු රැක්කෙනි දෙරණ සිටින විට මන්දල් තවමත් මන්දල් තවමත් ළඟට නාවේ රන්වන් රන්වන් මගේ රන් කිකිලි රන්වන් රන්වන් රන් කිකිලි රන්වන් රන්වන් රන් කිකිලි රන් රන් රන් රන් රන් කිකිලි රන් රන් රන් රන් රන් කිකිලි රන් රන් රන් රන් රන් කිකිලි අශෝකමාලා චිත්‍රපටයේ සංගීතය පටිගත කිරීමට ඉන්දියාවේ කොයිම්බතුරුහි පිහිටි නීලගිරි සෙන්ට්‍රල් චිත්‍රාගාරයට යාමට අමරදේව මහතාට අවස්ථාව උදා වුණා. යනදින උදෑසන සුනිසාන්ත මහතාගේ ආදර නදියේ සහ මෙතරම් සුන්දර මල් ගීත පටිගත කිරීමේදී තිබූ අතර එම ගීත සඳහා අමරදේවයන් වයලීනේ වාදනය කළා. අශෝක්මාලා චිත්‍රපටයේ තාපසයාගේ චරිතයට රංගනින් දායක වෙමින් භවයේ හිත හැරදා සහ ඇයිකලේ යමෙක් කාලේ යන ගීතද ගායනා කළා. ඔහු පළමුවරට චිත්‍රපට ගීත ගායනයෙන් මෙන්ම රංගනයෙන් දායක වූයේද අශෝකමාලා චිත්‍රපටයෙන්. ඒ එතුමාගේ පළමු සහ අවසන් රංගනය. මෙම චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා වුණේ අමරදේවයන්. පසුව ගවුස් මාස්ටර් යටතේ කොලොම්බියා තෙත් සමාගමේ ගීත සඳහා වයලින වාදකයා ලෙස අමරදේව මහතා යොදාගත්තා. ගුවන්විදුලියේ ශිල්පී වර්ගීකරණයට බහත්කන්දිය සංගීත විද්‍යාලයේ අධිපති මහාචාර්ය රත්නජංග පඬිතුමා ලංකාවට පැමිණියා. එහිදී අමරදේව මහතා විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙක් බවට නම් කළා. 1940 ගණන් වලදී අමරදේවයන් සැලලිහිණි මුද්‍රා නාට්‍යයේ කවි ගායනා කළා. එදස් 1953 වසරේදී ගුවන්විදුලියේ සේවය කළ කුලසිරි අමරතුංග හරහා මහාචාර්ය සරච්චන්ද්‍ර හඳුනා ගැනීමට එතුමාට අවස්ථාව උදා වුණා. ඒ අනුව සරච්චන්ද්‍ර මහතා පබාවති නාට්‍ය සංගීත සම්පාදනය අමරදේවයන්ට බාර කළා. ලයිනල් ඉදිරිසිංහ මහතා මේ කාලයේ ಭಾರತೀಯ සංගීතය හදාරා ලංකාවට පැමිණ සිටියා. ඔහුගේ සහ සරච්චන්ද්‍රයන්ගේ මඟ පෙන්වීම යටතේ ලංකාදීප පුවත්පත ඇල්බර්ට් පෙරේරා නමින් ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කළා. එවකට එම පුවත්පතේ කතු ඩී.බී. ධනපාල මහතා මහතුරු සරච්චන්ද්‍රයන් විසින් ඇල්බර්ට් පෙරේරා නම වෙනුවට අමරදේවයන් නම යොදන ලැබුවා. 1954 වර්ෂයේ ඉන්දියාවේ ලක්නෝ විහිපීටි බහත්කණ්ඩේ සංගීත විද්‍යාලයෙන් එතුමා සංගීතය හැදෑරුවා. ඒ පද්ම විභූෂණ ශ්‍රී විෂ්ණු ගෝවින්ද ජෝග්, උස්මාන් ખાન, මක්ෂු ඩල්කාන් වැනි වියතුන් යටතේ 1955 වර්ෂයේදී සමස්ත ඉන්දීය වයලින් වාදන තරඟේ මුල් ස්ථානය එතුමා දිනාගත්තා. 1950 වර්ෂයේදී මොස්කව් නුවර ජගත් අධ්‍ය සම්මේලනයේ සාම විජේ නාට්‍යයේ සංගීත නිර්මාතෘවරයා වූයේද එතුමා. මේ සංගීත වැනි කලා මාධ්‍යයක් ප්‍රගුණ කිරීමේදී මේ හදිසි ප්‍රසිද්ධිය පසුපස හඹා යන්නේ නැතු. හදිසි ප්‍රසිද්ධියෙන් කරන රසිකයන් විසින් නඟන අත්පොලසන් වලට ඒවට වාල් වෙන්නේ නැතු. එයින් උදම් වෙන්නේ නැත් තමා පිළිබඳ තමාම කිසියම් විනිශ්චය කරගෙන තමාගේ ශක්තිය කොතෙක්ද කියන එක තමා විසින් හඳුනාගෙන අනුන් කිව් පමණින් ගම්ෙන්නේ නැතුව මේක ඉතා දුර ගමනක්. කරට ගිහින් කුරුළු කැලේ මඟ වැරදිලා මංගන තුරු අනාගතේ උඹට දැනුණු පාළුව දුක වේලා මටයි මලේ උඹ නැතිනම් අත තනිකම දැනෙනවා මාවුලන් රැපුරාම සංසු කැසිලා මේගස් චත මේ වැහි පැහැලා සාලේ මෙන් පාන්දරින් ඇහින්නට යන්නට මට තනියක් දැනෙනවා නැවත ගිහින් කුරුඳු කැලේ මන වැරදිලා මං එන තුරු පලා වැටෙති නුඹට දැනුණු පාළුව දුක මෙදා මට මලේ නුඹ නැතිලා මට තනිකම දැනෙනවා මාව උලන් වැපුරාම සන්ත ගැසීලා මී ගස් යට මී වැහි වැහලා බාලෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා ඇදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ හොල්මන් ගැන කතා කියාදී මගේ ඇඟේ දැවතිගෙන අසා උන් මලේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා මාව උලන් දැතුලාම තන්තු කැසිලා මේ ගස්යට නිවැහි වැහැලා බාලයෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා මාලතිවේනේ ජාතික ගීයේ සංගීත නිර්මාණය කළේ දෙතුමා. 1959 වර්ෂයේදී ලංකාවට පැමිණෙන විට වාද්‍ය විශාරදමෙන්ම සංගීත උපාධියත් එතුමා ලබා තිබුණා. වයලින් වාදකයෙක් ලෙස සංගීත දිවියේ එතුමා ආරම්භ කළා. ගුවන්විදුලි වාදක මණ්ඩලයේ නායකයා ලෙසත් එතුමා සේවය කර තිබෙනවා. 1964 සිට 74 වසර දක්වා ශ්‍රී ලංකා කලායතනයේ විදුහල්පති ලෙස එතුමා කටයුතු කළා. මදුවන්ති ස්වරවර්ණ එතුමා ගුවන්විදුලින් ඉදිරිපත් කළ වැඩසටහන. රසයි කිරිනෑ දියාරු අමරදේව මහතා පළමුවෙන්ම කොලොම්බියා තැටියකට ගායනය කළ ගීතය. ඒ 1942 වර්ෂයේදී ගුවන්විදුලියට එතුමා පළමුවෙන්ම ගායනා කළේ ශාන්ත මීරයාමි ගීතය. මේ ගීතයේ පද රචනය මෙන්ම සංගීතය දෙතුමාගේ. ඔහු අවසන් වරට හෙවණලි මිය යන හැන්දෑවේ නම් ගීතේ පටිගත කර තිබුණා. රෝහණ වීරසිංහ මහතා එම ගීතේ සංගීතය නිර්මාණය කළ අතර පද රචනය මෛත්‍රී පනාගොඩ මහතාගෙන් සොයා විසින අදසිය වසරකට අධික කාලයක් ගායනයෙන්, පද රචනයෙන් සහ වාදනයෙන් රසිකයන් ප්‍රීති ප්‍රමෝදයට පත් කළ අමරදේව මහතාට පේරාදෙණිය, කැලණිය සහ රුහුණු විශ්වවිද්‍යාලවලින් සම්මාන ආචාර්ය උපාධිය ප්‍රදානය කළා. 1993 දෙසැම්බර් 18 වන දින රුහුණු විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය සූරිය සම්මාන උපාධිය පිරිනැමුවා. දීපශිකා සරසවිය ජනාධිපති කලාසූරිය සම්මාන වලින් එතුමා පිදුම් ලැබුවා. ඉන්දියාවේ බහත්කන්දේ විශ්වවිද්‍යාලයෙන් පඬිත් යන ගෞරව නාමය හිමි වුණා. ඉන්දියාවේ ජනපති විසින් පිරිනමන පද්මශ්‍රී සම්මානයෙන්ද එතුමා පිදුම් ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කැඳවා മന്ത്രിවරුන් විසින් උපහාර දැක්වූ ප්‍රථම පුද්ගලයා වූයේ දෙතුමායි. ආසියාවේ නොබෙල් සම්මානය ලෙස සැලකෙන මැග්සයිසි සම්මානයෙන් 2001 වසරේ ජූලි 30 වෙනිදා එතුමා පිදුම් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගෞරවයේදී හිමි වුණා. එතුමාගේ 81 වන ජන්මදිනය නිමිත්තෙන් 2010 වර්ෂයේ දෙසැම්බර් 10 වෙනි දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් බඹර පැටික්කි නමින් එතුමාගේ ගීත ඇතුළත් කැසට් පටයක් නිකුත් කළා. බමර පැටිකි තුනු සිරිවිලේ නටන බමර පැටිකි ඉඟුදුනු දැලේ කෙලන මොනර පැටිකි ಕೋಕಿಲೆಯಿನ್ ಗಾಯನ ವೇಲಾವೆ ಮಲ್ಯಾಯಕ್ಕೆ ಕಿನಿಹನದ ಸಿನಾಸೆ ಕೌ ಕೋಕಿಲೆಯಿನ್ ಗಾಯನ ವೇಲಾವೆ ಮಲ್ಯಾಯಕ್ಕೆ ಕಿನಿಹನದ ಸಿನಾಸೆ net සැලවරින් කියන කතාවේ මත් හලන සමේ මහිම උදාවේ බමර පැතිකි තුනු සිරිවිලේ නටන බමර පැතිකි හිඳු දුනු දැලේ කෙලන මොනර පැතිකි මම තුරින් තුරට පිටවනවයි රන් දොරින් දොරට නිල නිලවයි ගඹ තුරින් තුරට පිටවනවයි රන් දොරින් දොරට නිල නිලවයි මුව තරින් තරට ගීත කලාවයි පිපි මලින් මලට ආල ගුලාවයි බමර පැතිකි තුරු සිරිවිලේ නටන බමර පැතිකි ඉඳුදුනු දැලේ කෙලන මොනර පැතිකි දැන් වේලාව පෙරවරු 10 පසුබිම් විනාඩි 39යි මේ සදේශීය සේවයෙන් ගෙනෙන අමරදේව හර්ෂට වැඩසටහන. අමරදේවයන්ගේ දෙවන ගුණ සැමරුව වෙනුවෙන් සකස් කළ මේ විශේෂ වැඩසටහනට අමරදේවයන් පිළිබඳ මතකය අවදි කිරීමට අපි සම්බන්ධ කරගන්නවා මේ වෙලාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර මහතාව. අයිබෝන් අයිබෝන් ඔබතුමාට ඔව් අමරදේව ආචාර්යතුමා මහා සංගීත වේද්‍යානන් පිළිබඳ ඇති ගණනාවකින් අපට සම්බන්ධතාවක් තියෙනවා එකක් තමයි මාව පුංචි කාලේ වඩාගෙන හිටපු කෙනෙක් අපේ පියා පියතුමා විමලබේ සුන්දරයන් පවා එතුමාට ගීත ලියලා තියෙනවා මගේ මව් අම්මා කල්යාණ අබේ සුන්දර සමග DRPV TV නන්දසිරේ එස්.ජේ. ජයසේකර ආචාර්ය අමරදේවයන් මේ සියලුම දෙනා ලක්නව නුවර සංගීත විද්‍යාපීඨේ බහත් කන්න ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපේ ලොකු සම්බන්ධතාවයක් තිබුණා. එතුමාට අපි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ අමරදේව ප්‍රතිසංවේදී කියලා ග්‍රන්ථයක් නිර්මාණය කරලා රත්තරන් පදක්කමක් දුන්න රංජිත් පල්ලී පිටියයි මමයි අපි කණ්ඩායම. එතුමා විල්ලා ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනස් කරපු පුද්ගලෙක්. තනු නිර්මාණයෙන් ගායනයෙන් ඒ වගේම ජනශ්‍රුතිය සමාජ සංස්කෘතික කාරණා සම්බන්ධ කරගෙන එතුමා මනහර ගීත නිර්මාණය කරමින් එතුමා උගත් ಭಾರತೀಯ සාම්ප්‍රදායික ශාස්ත්‍රීය රාගධාරී සංගීතයේ ආభాසය ලැබමින් අපේ දේශීය සංගීතයක් මේ ගීතාවලියක් නිර්මාණය කරන්නට උරදුන්න මහා සංගීතකරුවෙක්. ඒ නිසා අමරණීය පුත්කලෙක් එතුමා ග්‍රන්ථකරණයටත් දක්ෂයි භාෂණයට ඊටාම වික්ත විදියට මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි ඇත්තන් සමග එකට සම්බන්ධ වෙලා බොහෝ වැඩ කටයුතු කළා සංගීත විශ්වවිද්‍යාලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ අජේ කලා ආයතනයේ විදුහල්පති වෙලා හිටියා සංගීතාංශයේ එතුමාට ආචාර්ය උපාධි ලැබිලා තියෙන සියලු දේවල් අතර අපි දකින්නේ මේ අහිංසක විදියට hina වෙන හැබැයි පුදුම නිර්මාණ ශක්තියක් තිබුණු පුද්ගලයෙක් හැටියට. එතුමාගේ මේ වියෝය අපි කවුරුත් ඉපදෙනව නැති වෙනවා මගේ පියා ඇතුළු සියලු දෙනා අපි මිය ගිහිල්ලා අපිට ඒ දුක දැනෙනවා වගේම අපිට විශාල පාඩුවක් වෙලා තියෙනවා එතුමාගේ අභාවය. ඒ වගේම දැන් ගම්පෙරළිය වැනි චිත්‍රපටයකට කරන ලද සංගීතය, වචන නැති සංගීතය. එතුමා හැම වෙලාවකම කතා කරා ස්වභාවික සංගීතය ස්වභාවික ගීතය ආර්ට් මියුසික් සහ ආර්ට් සොන්ග්ස් කියලා වචන තියෙන වචනත් සමග යන සංගීතයට කියන්නේ ස්වභාවික ගීතය එතුමාට විශිෂ්ටම රචකයෝ ගීත නිර්මාණය කළා තිබුණා මුල් කාලේ එතුමාම ගීත නිර්මාණය කරගත්තා ඒ වගේම රංගපාමින් අශෝකමාලා වැනි චිත්‍රපටිවල ගීත ගායලා තිනවා එතුමාට මහාගම සේකරයන් මඩවලස් රත්නායකයන් අවීසෙන් අහුබුදු මේ වගේ පුදුම දක්ෂ ලංකාවේ ගීත නිබන්ධ කලාවේ මහා දැවැන්ත ඇත්තෝ ගීත ලියලා තිනවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි අය මතක් වෙනවා මට. මේ වෙලාවේ ගීත නාටක කලාවේ හැම චිත්‍රපට ක්ෂේත්‍රේ වේදිකා නාට්‍යවල මුද්‍රා නාටකවල සරච්චන්ද්‍රයන් සමග තිබුණ ඇසුර එතුමාගේ නාට්‍යවලට කරන ලද නිර්මාණ. එකම දේ මේවා දැන් අලුත් પરම්පරාව මේවා අහනවා නම් මේ සංගීතය යම් යම් තැන්වල ආරක්ෂා කරලා තියෙනවා විශේෂයෙන්ම ගුවන්විදුලි සංස්ථාව කෝෂ්ඨාගාරයක් මේ කෞතුකාගාරයක් මේවා ආරක්ෂා කරලා තියෙන ඒවා නව සමාජයේ අහනවා නම් ඕන් කරන නිර්මාණ වලට යම් යම් අංශ වලින් ආభాසයක් ලබන්නට පුළුවන් වෙනවා මට පේනවා දැන් සමහර පාසල් වලට අපි ගිහිල්ලා නිදර්ශන කියලා මෙන්න මේ ගීතය ගන්න කිව්වට සමහර අයට උඩ බිම බලනවා මේවා දන්නේ නැහැ ඉතින් අපේ වගකීමක් තියෙනවා මාධ්‍ය ආයතන හැටියටත් ගුරුවරු හැටියටත් දෙමව්පිය වශයෙන් අපේ මේ වගේ මහා කලාකරුවන්ගේ ව්‍යක්ත නිර්මාණ සාරවත් නිර්මාණ ඊළඟ ඊළඟ පරම්පරාවලට අහන්න දෙන එක ඒවා දැක ගන්නට අවස්ථාව සැලසලා තියෙන එක ඒකට මම හිතන්නේ සෝදානමක් තියෙන අමරදේව තුමාණන් නමින් මහා කෞතුකාගාරයක් වැඩසටහනක් දියත් කරන්න අඩිතාලම තියලා තියෙන්නේ ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම එහිදී එතුමා ලියපු ලේඛන, තනු නිර්මාණ, ගායන සියලු දේවල් එක්තන් කරලා වැඩසටහනකට යන්න බලාපොරොත්තුවක් තියෙන අපටත් පුළුවන් විදිහට අපි ඒවට සහයෝගය දෙනවා. බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාට. Thank you. تستنزف කරන කියන දෑ අනුවය පලර සුඛම වේ ගුණ පසු වැහෙන විය සකසේ ගුණ පසු වැහෙන විය සකසේ ඒ රහත්සිත වැඩසටහන සමගයි ඔබ මේ කුසිටින්නේ එතුමන් වෙනුවෙන් සැකසූ විශේෂ වැඩසටහන 2016 නොවැම්බර් 3 වෙනිදා පෙරවරු 11:20ට ජයවර්ධනපුර මහරෝහලේදී එතුමන් අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට එතුමාගේ වයස අවුරුදු 88ක්. අතරින් හිරිකද එනවා මල් පැණි වදියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මන්දිය වෙත කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු ගියේ බැත්තම නොවැසිතල වැඩි තනිකම ඊට වැඩි සිරි පොද වැත්තේ එකම කුර යත තෙරපි තෙරපි අරලුවලක් ගැන හැද මමත් කොහොම කිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි Thank you. පෙරවරු 11ට තියෙනවා විනාඩි 10ක කාලයක්. ඔබ මේක සිටින්නේ සදීශී සේවය සමග. පණ්ඩිත WD අමරදේවයන්ගේ අදට යෙදෙන දෙවන ගුණ සැමරුම වෙනුවෙන් සැකසූ විශේෂ වැඩසටහන සමගයි ඔබ මේක සිටින්නේ. අපි මේ වෙලාවේ එතුමාගේ මතකයේ අවදි කරන සම්බන්ධ කරගන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාව. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. පණ්ඩිත සමරදේවයන් කියන්නේ ඔව් ඔබතුමාව සම්බන්ධ කරගෙනයි අපි ඉන්නේ අපිට හොඳින් ශ්‍රවණය වෙනවා. ඔව් පණ්ඩිත සමරදේවයන් කියන්නේ අපිට සිටපු එකම සමීක ප්‍රඥා. ප්‍රඥා කියලා අපිට කියන්නට සිද්ධ වෙන්නේ කිසියම් කලාවක හෝ විද්‍යාවක පරතෘතිකය පිළිපුන් දැනුම ඒ දැනුම සහ දර්ශනය ඒ දර්ශනය ඔස්සේ Tamange කලාව කලාචාරිකාවේ ගමනේ කෙනෙකුට තමයි අපිට ප්‍රඥය කියලා කියන්න පුළුවන්. ඉතින් පන්ති සමරදේවයන් කියන්නේ අපිට කටපුරා ප්‍රඥා ප්‍රඥාව කියලා හඳුන්වන්න පුළුවන් කෙනෙක්. ඔහු අපේ සංගීතයේ අපේ ජාතික සංගීතයේ අක්මුල් ස්වභාවය අපේ ජන සංගීතයේ අපේ සංගීතයේ චෝල සම්ප්‍රදාය වගේම උත්තර ಭಾರತೀಯ රාජ්‍යාදී සංගීතයත් මැනවින් අදාළත් ඔහු සංගීත නිර්මාණ කෙරුණේ. ඇත්තටම ඌට වෙනපද දෙදික සංගීතය ගැන පුළුල් පුතුල අවබෝධයක් තිබුණා. ඒ නිසා ඔහු අපේ ගීත කලාවේ අපේ මුද්‍රා නාට්‍යයේ අපේ වේදිකා නාට්‍යයේ කියවගෙන අපේ සිනමාවේ ඔහු සංගීතය භාවිත කරන අවකාශය අපිට ඇදහැරුවත් පරිශීලනය කරොත් නිරීක්ෂණය කරොත් අපිට පේන දෙයක් තමයි ඔහු වෙනත් සංගීත ප්‍රඥාවලින් ලැබපු ආමාශය අපිට වෙන වෙනකින් හම් වෙන්නේ නැහැ. මොකද ඔහු අපේ අනන්‍යතාව සමග ඒ වෙනත් සංගීත ප්‍රකාශයෙන් ලැබපු පෝෂණය අපේ සංගීත අනන්‍යතාව තුළ මිශ්‍රණය කරපු නිසා. මේ නිසා මම ඔහුගේ ශාස්ත්‍රකීය ශාස්ත්‍රීය ගීයේ ඔහුගේ මුද්‍රණාදී සඳහා නිර්මාණය කරපු සංගීතයේ ඒ ලක්ෂණ වේදිකා නාට්‍යවල මහත්සත්‍යයන්ගේ ඒ භව කටයුතු ගාව වැන් නාට්‍යවල නිර්මාණ මේ සියල්ල අරගෙන කරනවා. ඔබට පුළුවන්කම ලැබුණා. ඒ ඒ අවශ්‍යතාවට සම්බන්ධ සංගීතයක් නිර්මාණය කරනවා. ඒ නිසා මේ ප්‍රාග්ඥාගේ සංගීත චාරිකාව අපිට තම යුගයෙන් යුගයට ගවේෂණය කරන්න පුළුවන්. ඒ වගේම විවිධ මානවරින් විවිධ පැතිකඩවලින් මේ සංගීතය විමර්ශනය කරන්න පුළුවන්. ඇත්තටම ඔහුගේ අභාවය සිදුවීම හතරක් අපිට නැතියේ තිබුණු සංගීතයේ අපිට තිනුණා විවිධ මානවජී විවිධ කෝණවලින් එකමාස සංගීතය පරීක්ෂා කරන බලනකොට තමයි ඔහුගේ ප්‍රාර්ථනාවන් අපිට පැහැදිලිවක් වෙන්නේ. මම හිතනවා තම යුගයේ යුගයට අනිත් අමරදේව සංගීතය අපේ සංගීත වේදීන්ට මඟ පෙන්වන ඉතාම ප්‍රබල ආලෝක ධාරාවක් වෙයි කියලා ඔහුගේ අනුප්‍රාප්තික සංගීතඥයින් ඔහුගේ මඟ යම් ඉතාම විශිෂ්ට නිර්මාණක පිළිසිනවා මේ සමවිෂ්ඨන අපිට අනාගතයේ ගමනට යා යුතු පියසකන් මාලාවක් පඬිත් අමරදේව ගැන අපිට ඉතිරිලා තියෙනවා අපේ අනුප්‍රාප්තිකෙන්න පුළුවන් ඒම තෝස්සේ පාර මනස නැතුව විශීලක් එකනා යන්න හැකියාව තියෙනවා මම හිතන්නේ සමීප ප්‍රාඥයෙකුට හිත ඔහු ඉටු කළ මෙහෙවර එකයි. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ මාත්‍රිවේදී තිලකරත්න කුරුවිට පණ්ඩාර මහතාණෙනි ඔබතුමාට. Thank you. යුගයෙන් දැඟි යුගයේ ලංවි කෙන්වි වරි වරේ ඔබ හාම රන්තුවකින් දැනුවේ දිනේ ආශා ගැඹුරින් ගැඹුරේ ණයකින් සනහා අපමයි කැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබ මා නෙතගේ රැඳුනා ඉම් ඉම් සෙව්වා මා කතරේ අමුනි සුගයෙන් වැනි ගයේ නම් විශ්වෙන්දි වරින් වරින් සුවකින් දැනුනේ ඉර හඳසේ මා පැතුමන් සතුවා දැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් සතරේ වියකිලා සතනේ අදමා දිනුවා nim nim kewa මාසත්සේ හමුවි යුගයෙන් රැඳි යුගයේ ලංවි වෙන්වි වරින් වරේ ඔබ හාමා ලන්පුයකින් දැනේ ඔබ හාමා ලන්පුයකින් දැනේ පඬිත් WD අමරදේවයන්ගේ අදට යෙදෙන දෙවන ගුණ සමරුම වෙනුවෙන් සැකසූ විශේෂ වැඩසටහනේ නිමාවයි මේ. නිෂ්පාදන සහාය අචලා ගුණසේකර සමග ප්‍රභාවීර සූරිය මම නයනා තුෂාරි වසා සලව සැලුනා වසා සිටි නෙතු පියන් ඇරුණා කුමර බඹසර අසපුවේමා සමරදී උන් දැහැන් වෙනුණා කුමරියක පාසලඹ ගේ දුහුල් සලුතිර විවර කෙරුවා මනස් සැලෙලුන් ගුමතුරු දනුවන් රැන් ඇද මා අභියස මෙවින සුසිතය සුරන් නැලවූ සුයාමය කුමරියක පාසලම සැලුනා රාජසෙන් යදම් විඳ වැඩ තලාසින්ද කම්පනයක වයි ලපලු තුරුවල් කකුළු මල් පෙති මාහන වයි බිඳුනු තුසිතය සුරන් නැල වූ සුයාමය කුමරියක පාසලම සැලුනා